ඊළඟට කසුන් ගමගේ මහත්තයා අවසර ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මට තියෙන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැන් අර ඔබ වහන්සේ අර දේශනාවේදී කිව්වා මේ දැන් දිත්තනම වේදිනේ කර්මයක් පළදිනකොට ඒ කියන්නේ මේ මේ ආත්මය පළදුන්න නැත්නම් අහෝසි වෙලා යනවා කියලා. ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් අපි මොකක් හරි කුසල කර්මයක් කරලා මේ ආත්මෙදිම නිවන ප්‍රාර්ථනා කරොත් උදාහරණයක් විදිහට ඒක උනේ නැත්තම් ඒක ඊළඟ ආත්මේ විපාකයක් විදිහට එන්නේ නැද්ද ස්වාමීනි? නැහැ පුතා ප්‍රාර්ථනාව වෙනයි ditta ධම්ම වේදනීය විපාකය කියන එක වෙනයි. දැන් අපි නිවන සඳහා කරන්නේ ප්‍රාර්ථනාවක් නේ ප්‍රාර්ථනාව ditta ධම්ම වේදනීයමයි කියලා නියමයක් නැහැ. එතකොට මේ ප්‍රාර්ථනාව ඇති කරන මොහොතෙත් අපිට ජවන්සිට ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ ජවන්සිට එතකොට ඒ නිවන ප්‍රාර්ථනා කිරීම සම්බන්ධව ගොනු කරන්නා වූ ජවන් සිත්වල උනත් පළවෙනි සිත දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ තමයි විපාක දෙන්නේ. එතකොට මේ ජීවිතේ විපාක දෙන කොටස අනුව තමයි අපට ප්‍රාර්ථනා කරන නිවන සඳහා උනන්දුවක් රුචිකත්වයක් කැමැත්තක් ඇති වෙන්නේ ඊළඟට ඒකට අපට සුදුසු කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙන්නේ ඒකට සුදුසු සද්ධර්ම දේශනා අහන්නට ලැබෙන්නේ ඊළඟට ඒකට යෝග්‍ය විදිහට භාවනා කර්මස්ථාන අපට අහන්නට ලැබෙන්නේ එතකොට මේ ඔක්කොම චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් අපට ලැබිලා හොඳ පසුබිමක් මේ ජීවිතේ දැන් අපි ප්‍රාර්ථනාවක් කළා ඒ ප්‍රාර්ථනා සඵල වෙන්නට අවශ්‍ය හොඳ පසුබිමක් මේ ජීවිතේ ලැබෙනවා නම් ලැබෙන්නේ අර ප්‍රාර්ථනාව හා බද්ධ වෙච්ච කුසල කර්මයේ ditta ධම්ම වේදනීය විපාක වශයෙන් ඊට පස්සේ ඒකේ උපපජ්ජ වේදනීය කොටස මත තමයි අපේ ප්‍රාර්ථනාව නිසා අපි මනුලෝ උපදිනවද දෙව්ලෝ උපදිනවද ඒක තීරණය වෙන්නේ අපේ කුසලයේ ප්‍රබලත්වයත් එක්ක. ඉතින් අපි ඍජුවම විමුක්තිය ඉලක්ක කරගෙන නම් මේ ප්‍රාර්ථනාව කරන්නේ අපි මනුලොවයි වඩා යෝග්‍ය තැන. හෝ දෙව්ලොවත් සමහර කෙනෙකුට යෝග්‍ය වෙන්නට පුළුවන් සසර වැඩිලා තියෙන ප්‍රමාණයත් එක්ක. එතකොට දැන් මේ දෙවනි භවයේ ප්‍රතිසන්දියටත් හේතු වෙනවා උපපජ්ජ වේදනීය කොටස ඊළඟට දෙවනි භවයේ අපට හොඳ මව්පියෝ ලැබෙනවද කල්යාණ මිත්‍රයෝ ලැබෙනවද සුදුසු ප්‍රදේශයක වාසය ලැබෙනවද සත්පුරුෂ ඇසුරක් ලැබෙනවද දහම් අසන්න ලැබෙනවද බුද්ධෝත්පාද කාලයකද අපි උපදින්නේ එතකොට මේ සියල්ලක් තීරණය වෙන්නේ අපේ අර ප්‍රාර්ථනාව හා ප්‍රතිබද්ධව ජනිත වුණු කුසලයේ උපපජ්ජ වේදනීය විපාක වශයෙන්. ඊළඟට අපරාපරිය වේදනීය වශයෙන් තමයි කවදා හරි අපේ පැතුම ඉටු වෙන තෙක්ම ඒ කුසලය ඒ ප්‍රාර්ථනාවට අදාළ විදිහේ ඔය සාධක ටික සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණය සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මේ ආදී කරුණු ටික අපි වටා ගොනු වෙන්නේ නිරෝගී සම්පත්තිය ප්‍රත්‍ය පහසුකම් මේ සියල්ල අපි වටා ගොනු වෙන්නේ නිවන් දකින ආත්ම භාවය දක්වා අර නිවන ප්‍රාර්ථනා කිරීම සඳහා කරන ලද කුසලයේ අපරාපරිය වේදනීය විපාක වශයෙන්. එතකොට ප්‍රාර්ථනාව අවසන් වෙනකන් ඒ ප්‍රාර්ථනාව නිම වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් නිම වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව හා බැඳුණු කර්ම ශක්තිය. අපි මොකක් හරි කුසලයක් කරලා කුසල්සිතකින්නේ ප්‍රාර්ථනාව කරන්නේ. අන්නේ කුසල්සිතේ විපාකය අපිට ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ යම් පසුබිමක් හදනවා. උපපජ්ජ වේදනීය වශයෙන් ඊළඟ භවයේ පසුබිම හදනවා. අපරාපරිය වේදනීය වශයෙන් නිවන් දකින තෙක් පසුබිම හදනවා. එහෙමයි විපාකත්වයට පැමිණෙන්නේ. අර ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි අර සාමාන්‍යයෙන් කියනනේ ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් නිවන කියලා. එතකොට ඉක්මන් භවයකින් නැතුව සමින්හස මේ භවයේදීම සුඛ ප්‍රතිපදාවෙන් නිවන ප්‍රාර්ථනා කරොත් ඒක ලැබුණ නැත්නම් ඔව් මේ භවයේදීම කියලා ප්‍රාර්ථනා කරන එක විතරක් නම් අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ පැතුමේ ශක්තියත් එතනින් නිමා වෙන්නට පුළුවන්. එතකොට අර ඔයා කිව්ව විදිහට ඒක ditta ධම්ම වේදනීය වශයෙන් නොලැබුණොත් ඒක ශක්තිය ෂේ වෙලා යන්නට පුළුවන්. මොකද අපේ එකම ඉලක්කය මේ භවය කියන එකම නම් එතෙන්දී ඒක සොය වෙන්නට පුළුවන් ඒ ප්‍රාර්ථනා. එතකොට ඔයාට ඊළඟ භවයේ ඉඳලා නැවුම් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න වෙනවා නිවන සම්බන්ධව. මේ ජීවිතේ නිවන් දකින්න බැරිව. ඒ නිසා ඒ බඳු ප්‍රාර්ථනා ටිකක් අවිනිශ්චිත ප්‍රාර්ථනා. එහෙම ඒ කියන්නේ දැන් අපිට මේ භවය කියන එක තීරණය කරන්නේ කොහොමද? අපි මේ හෙට එළි වෙනකොට මැරෙයිද කවුද දන්නේ? ඒ නිසා මේ භවය කියන එක අපි මේ අවුරුදු 100ක් හමාරක් කියලා හිතාගෙන හිටියට භවය කියන එකට අපිට කාල පරිච්ඡේදයක් නිර්දේශ කරන්න බෑ. එහෙම නිර්දේශ කළ නොහැකි අස්ථාවර කාරණා අපේ පැතුම් වලට නිශ්චිත කරුණු හැටියට යොදා ගන්න එක එච්චර ප්‍රඥාගෝචර නෑ. මොකද භවය කියන එක අපිට කොච්චර කාලයක්ද කියලා කොහොමද තීරණය කරන්නේ ඊට ඉස්සෙල්ලා මේ අවශ්‍ය පාරමිතා ටික අවශ්‍ය ඉන්ද්‍රිය ධර්ම ටික බල ධර්ම ටික බෝධිපාක්ෂික ධර්ම ටික තහවුරු කරගන්න පුළුවන් වෙයි කියලා කොහොමද අපි කියන්නේ ඉතින් ඒ නිසා අපිට මේ විනිශ්චය කළ නොහැකි භවයක් අපි මේකට සම්බන්ධ කර ගැනීම එච්චර උචිත නැහැ ඒ නිසා අර විදිහට අප්‍රමාදීව ಗುಣධම් වඩාපු අය මේ මේ භවය කියලා නෙමෙයි තීරණය කළේ. දැන් අර බලන්න සංයුත්ත නිකායේ තියෙනවා මරණ සති සූත්‍රය. ඒ මරණ සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහන්නේ නුඹලා මරණානුස්සතිය වඩනවද? මනවින් වඩන ලද මරණානුස්සතිය මහත්ඵලයි මහත් ආනිසංසදායකයි. ඊළඟට තව වචන දෙකක් දක්වනවා අමතෝගද අමත පරියෝසාන නිවන් මගට බැසගත්තා වෙනවා නිවන කෙලවර කොට ඇත්තේ වෙනවා හරියට කරලද මරණානුසතිය. එතකොට නුඹලත් මරණානුසතිය වඩනවද කියලා අහනවා. එතකොට එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා "ඔව් ස්වාමීනි මම මරණානුසතිය වඩනවා. කොහොමද ඔබ වහන්සේ වඩන්නේ කියලා." එතකොට උන්වහන්සේ කියනවා "ස්වාමීනි මම කල්පනා කරනවා මට මේ එක දවසක් එක රැයක් එක දවාලක් නිම වෙන තෙක් ජීවිතේ පවත්වා ගන්න ලැබුණොත් ලොකු දෙයක්. ඇයි? ඒ ඒ එක රාත්‍රිය සහ එක දහවල මට පුළුවන් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි අප්‍රමාදීව හැසිරෙන්න. ඒ නිසා මට මේ ජීවිතය ගැන විශ්වාස කරන්න බෑ. නමුත් මට මේ එක රැයක් සහ එක දවාලක් විතරක් හරි ජීවත් වෙන්න ලැබුණොත් හොඳයි. ඒ කාලය තුල මේ ධර්මය ප්‍රගුණ කරන්න. තව හාමුදුරුවෝ නමක් කියනවා මමත් පුහුණු කරනවා. ඔහොම ඔහොම ගොඩාක් හාමුදුරුවෝ කාලය අඩු කර කර අඩු කර කර කියලා අන්තිම හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මමත් මරණානුස්සති වඩන. ඔබ වහන්සේ කොහොමද වඩන? උන්වහන්සේ සිහිපත් කරනවා ස්වාමීනි මං කල්පනා කරන්නේ මේ ඇතුළට ගත්තු හුස්ම පිටට දානකම් ජීවත් වුණොත් ඇති. පිටට දාපු හුස්ම ඇතුළට ගන්නකම් ජීවත් වුණොත් ඇති. මොකද ඒ එතරම් වෙලාවක්වත් අපේ ජීවිතය ගැන විශ්වාස කරන්න බෑ. ඒකයි මරණයේ ස්වභාවය. ඒ නිසා එනිසා මම කල්පනා කරනවා මේ ඇතුළට ගත්ත හුස්ම එළියට දානකම් එළියට දාපු හුස්ම ඇතුළට ගන්නකම්වත් මට ජීවත් වෙන්න ලැබුණොත් ලොකු දෙයක් කියලා හිතලා ඒ හුස්ම ඇතුල් කරන පිට කරන වාරයක් පාසා මම සති සම්පජඤ්ඤයෙන් යුක්තව තථාගත ධර්මයේ ප්‍රගුණ කරන්නට උත්සාහ කරනවා. එතකොට උන්වහන්සේලා මේ මම මේ මේ භවය තුල කියලා මේ අර නිශ්චය කරන්නට බැරි කාල පරිච්ඡේදයක් තීරණය කළේ නැහැ. උන්වහන්සේලා තීරණය කළේ මට මේ පොඩි වෙලාවක් හරි ලැබෙනවා මේ මේ පුංචි කාලය තුල මම උත්සාහ කරන්න ඕන හරියට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසෙන. අන්න එහෙම වීර්‍ය කිරීම තමයි හැබැයි අප්‍රමාදී බව. එහෙම නැත්නම් මේ ආත්මයක් කියලා අපි වෙන් කරගන්න එක ඊටාම මේ ඒක හරි ප්‍රාථමික සංකල්පයක්. මොකද ආත්මය කියන එක භවය කියන එක අපිට නිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ වගේ අවිනිශ්චිත කාරණා අපේ පැතුම් වලට එකතු කරගත්තු ගමන් ඒකෙන් හරියට අපි දුර්වල වෙනවා ඒ වගේම අස්ථාවර වෙන්නට පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා. බොහොම පිං ස්වාමීන් වහන්සේ.